ඒකට හොඳට අහුම්කම් දීගෙන හිටියනම් තේරෙනවා පංච උපාදානස්කන්ධේ කොහොමද හටගන්නේ. ඇසේ කොහොමද, කනේ කොහොමද, නාසයේ කොහොමද, දිවේ කොහොමද, කයේ කොහොමද, මනසේ කොහොමද ඇති වෙන්නේ කියන එක තේරෙනවා. එතකොට මේ ආයතන හය තුලම බාහිර අරමුණුත් එක්ක විඥානය හට ගන්නවා. ඒ සැනින් ස්පර්ශයත් එක්ක විඳීම් හඳුනා ගැනීම චේතනා පහළ වෙනවා. පංච උපාදානස්කන්ධය ඇති. අවදීන් ඉන්නකොට හැම වෙලාවෙම ඇහැරගෙන ඉන්නකොට ඇහැ මුල් කරගෙන පංච උපාදානස්කන්ධය හටගන්නවා. කන මුල් කරගෙන පංච උපාදානස්කන්ධය හටගන්නවා. නාසය මුල් කරගෙන පංච උපාදානස්කන්ධ හටගන්නවා. එතකොට ওই ආයතන හයෙන් හටගන්න එක නැති කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ විදර්ශනා වඩන අනිත්‍ය වශයෙන්ම බලලා ඒ කෙරෙහි තියෙන අවිද්‍යාව තණ්හාව නැති කිරීමෙන් විතරයි. ඒ අරින්න වෙන ක්‍රමයක් නැහැ. ඇස් දෙක පේන්නේ නැති උනත් කන් දෙක මුල් කරගෙන හරි ඉතුරු ආයතන පහෙන් හටගන්නවා. ඇහැයි කනයි ඔක්කොම ක්‍රියාත්මක නැති උනත් නාසයයි දිව ශරීරය මනස ඒවා ක්‍රියාත්මක වෙනවා ඒකට ඒ නිසා ඒ ආයතනයක් දෙකක් උපතින් නැති වුණා කියලා හරි ඒව නැති වුණා කියලා කර්මය අඩු වෙන්නේ ඒ පංච උපාදානස්කන්ධ සකස් වෙලියයි එතකොට විදර්ශනාවේදී අපි කරන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි අපිට තියෙනවා වැරදි දෘෂ්ටි හතරක්. ඒවට කියනවා සංඥා විපල්ලාස කියලා. ඒ තමයි අනිත්‍ය දේ නිට්ටය වශයෙන් අපි දැකමු. අඳුනගන්න, පිළිගන්න. දුක් දේ සැප වශයෙන් අනාත්ම දේ තුල මම මගේ කියලා මම මගේ මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා අපි නිකන් මොලාවපත් වෙලා මේ මම මගේ කය මේ මගේ මට ඕන විදිහට අන්න ඒ වගේ අපි ඇගෙන් මේනවා මම කියන හැඟීම ආත්ම දෘෂ්ටි අනාත්ම දේ ආත්ම වශයෙන් අසුබ දේ සුබ වශයෙන් එතකොට ඔන්න ඔය හතරට කියන සංඥා විපල්ලාස කියලා. අවිද්‍යාව නිසායි ඔය හතරම ක්‍රියාත්මක වෙන්නේ. ඔය හතර අනිත් පැත්තට දැක්ක සැනින් විද්‍යාව පහළ වෙනවා. අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දකින්න. දුක්දී දුකක් වශයෙන් දකින්න. අනාත්මදී අනාත්ම වශයෙන්, අසුභදී අසුභ වශයෙන්. ඒක නිකන් දකින්න බෑ. දකින්න තියෙන ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් දැක්කම අන්න යාට අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ විද්‍යාව පහළ වුණා කියන්නේ යා මේ ඇස කන නාසය දිව ශරීරය මනස කෙරෙහි මුලාවක් නැතුව විද්‍යාවෙන් දකින්නකොට ඒ තුල තණ්හාව හටගන්නේ ආයතන හය කෙරෙහි පංච ප්‍රාදානස්කන්ධය කෙරෙහි යම් තණ්හාවක් තිබ්බනම් මුලාවක් ඒක නිරුද්ධ වෙනවා තණ්හා නිරෝධා උපාදාන නිරෝධා උපාදාන නිරෝධා භව නිරෝධ භව නිරෝධා ජාති නිරෝධ ඒ විදිහට පටිසම්පාද නිරුද්ධ වෙලා යනවා. එතකොට අද ඔය කරපු විදර්ශනා භාවනාව හොඳටම තේරුම් ගන්න නම් අර ඊදාමන් චතුරාර්ය සත්‍ය ගැන කරපු ගැඹුරු බණ අහන්න ඕනේ. එතකොට මේ බණපටිය හොඳට අහලා ඒක නැවත නැවත විමසමින් මේ විදර්ශනා භාවනාව කරන්න ඕනේ. අන්න එහෙම කරගෙන යනකොට තමයි මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හරි මුල් කරගෙන පංච උපාදානස්කන්ධය හටගන්න හැටි හොඳට නුවණින් විමස විමස එකින් එක බලන්න. දැන් මම මෙතනදී කරන්නේ ඔබට තේරුම් ගන්න ක්‍රමයක් වෙනවා විතරයි. දැන් මම ওই පිළිවෙලකට මේ ඇස අනිත්‍යයි අනිත්‍යයි කියලා මාලාවට හිමී කියාගෙන යනකොට එහෙම තාලයකට අවබෝධ වෙනවා. නෑ ඒ කියන්නේ මේකයි කරන්න කියන ක්‍රමයේ තේරුම ගන්න. එතකොට ඔබ කරන්න ඕනේ මේ ඇහැ කෙරෙහි තමන්ගේ ඇහැ දිහා බලන්න ඕනේ. මේක ඕපනායිකයි ධර්මයේ. තමා තුලින් දකින්න තියෙන. එතකොට ඔය කියලා දුන්නේ අපි ගමු අර ඔය තියෙයි. එතකොට තමන් ගන්න ඕනේ තමන් හොඳට භාවනාවට ඉඳගෙන තමන්ගේ ඇහැ කෙරෙහි හිත යොමු කරලා හොඳට විමස විමස විමස විමස බලනවා. ඒක හරියට අන්වීක්ෂයක් අරගෙන දෙයක් පුංචි පුංචියට බෙද බෙද බෙද බෙද බලනවා. ඒකේ යථාර්ථය අන්නේ වගේ අපි මේ ඇහැ බෙදලා බෙදලා බලාගෙන බලාගෙන යනවා මොනවද මේ ඇහි තියෙන්නේ? ඇහි ඇත්ත ස්වභාවය මොකද්ද? මේක ළඩ වෙනවා, ජරාවටපත් වෙනවා, තුවාල හැදෙනවා, කුම් වෙනවා, මැරී යනවා. මේ ඇහැට මෙහෙම වෙන්නේ ඇයි? අන්න විමසගෙන බලනකොට තේරෙනවා මේ ඇහැ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. එහේ පවතින ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධ රූප නිරෝධ වන්නේ. අනිත්‍යයි කියන එකේදී දකින්න තියෙන්නේ කරුණු තුනක්. මොනවද? උපාදෝ පඤ්ඤාය. යමක හට ගැනීමක් අපට පේනවා. වයෝ පඤ්ඤාය. ඒකේ නැතිවීමක් පේනවා. එතකොට ඇහි හට ගැනීමක් අපට පේනවා. යම් දවසක මැරිලා පුන් වෙනා යනවා කියලා පේනවා. තිතස්සඤ්ඤ තත්ත්වම් පඤ්ඤායති. එතකොට මේ පවතින ජීවත් වෙන ක්‍රියාවලිය තුළ වෙනස් වී වෙනස් වී පවතී. එතකොට මේ ක්‍රියාවලිය සංකතයක් තුළ පවතී. තමයි අනිත්‍ය. එතකොට එහෙම වෙන්නේ අනිත්‍ය ස්වභාවයටපත් වෙන්නේ ඇයි? වෙනස් වී පවතින්නේ නැති වෙලා ජරාවටපත් වෙන්නේ ඇයි? අන්න විමස විමස හොයන්න ඕන තමන්ගේ ඇතුලේ. දැන් අපිට දැනුමක් තියෙනවා අපි බුද්ධ දේශනා කියවන්නේ මොකටද? දැනුම ඇති කරගන්න. පොතපත කියවන දැනුම. ඒවෙන් අපි ගොඩනගන්නේ මම මුලින්ම කියලා දුන්න දැනුම ලබන ක්‍රම පහක්. සද්ධා. ගෞරවයෙන් අපි භක්තිය නිසා යමක් ඉගෙන ගන්නවා. ෘචි යමකට කැමති නිසා අපි ඒ දේ ඉගෙන ගන්නවා. අනුස්ස අහලා ඉගෙන ගන්නවා. බණ අහලා හරි මොනවා හරි දේශනයක් අහලා ඇසීමෙන් ඉගෙන ගන්නවා. ආකාර පරිවිතක්ක මේක මෙහෙම වුණොත් මෙහෙමයි මෙහෙම වුණොත් මෙහෙමයි කියලා අපි නිකන් කල්පනා කරලා තර්කානුකූලව දෙයක් ඉගෙනගෙන ගොඩනගනවා. න්‍යායන් ගොඩනගා ගන්න එහෙමයි. දිට්ඨි නිඥානක්කන්ති කියන අපි දෘෂ්ටි වශයෙන් බැස ගන්නවා. මේක මේ මම ඉන්නේ මේ දෘෂ්ටිය කියලා අපි දෘෂ්ටි වශයෙන් බැසගෙන අපි ඒකට කරුණු එකතු කරනවා. අපේ දෘෂ්ටිය සාධාරණීකරණය කරන්න අපි කරුණු ගොඩනගාගෙන මගේ දෘෂ්ටිය මේකයි කියලා දෘෂ්ටි වශයෙන් බැසගෙන දැනුම ලෝකේ හැම කෙනෙක්ම දැනුම ලබන්න ওই ක්‍රම පහයි. එතකොට අපි ධර්මයේ ගැන බණ අහලා හරි කැමැත්ත නිසා හරි ආසාව නිසා හරි ඔය මේ ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි කියලා දැනුම කොට නැගී ওই ක්‍රම පහයි. හැබැයි භාවනාවෙන් අපි කරන්නේ ওই පහම ඉක්මවල යනවා. ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂය. බුදුරජාණන් වහන්සේ වෙන තථාගතයන් වහන්සේගේ ධර්මයේ සද්ධාවෙන් ඉගෙන ගත්තට ප්‍රත්‍යක්ෂය කියන්නේ ශ්‍රද්ධාව ඉක්මවා යන දෙයක්. රුචි කැමැත්ත නිසා කෙනෙක් ධර්මය ඉගෙන ගත්තත් ප්‍රත්‍යක්ෂයට එනකොට කැමැත්ත ඉක්මවා ගිහින් තමන්ගේ අවබෝධයක් බවට පත් වෙනවා. අනුස්සව ඇසූ දේ ඉක්මවලා තමන්ගේම අවබෝධයක් හැටියට තමා තුලින් දකින්න මට්ටමට එනවා. එතකොට එහෙම එන්න නම් තමන්ගේ ඇස කන නාසය ගැන හොඳට තමන් විමසන්න ඕනේ හොඳට ඉබිලා. ඇයි මගේ ඇහැට මෙහෙම වෙන්නේ? මගේ ඇහි ස්වභාවය මොකක්ද? කොහොමද මේ ඇහැ පවතින්නේ? ඇයි මේක ලෙඩ මේ විදිහට විමස විමස මේ අනිත්‍යයි අනිත්‍යයි කියන එක හොඳට විමසලා බලනවා. හේතු ඵල හැටියට බලනවා. මේ හේතුව නිසා මේක හටගන්නවා මේ හේතුව නිරුද්ධ වෙනකොට නිරුද්ධ ඒ විදිහට සියුම්ව විමස විමස විමස විමස හොයනකොට අන්න ආහාර නිසා කන බොන ආහාරවල ඕජාව මේ ආහාර ජීර්ණ වීමෙන් මේ ධාතුවත් එක්ක ශරීරය පුරා ගමන් කරලා ඒවා තමයි මේ ඇහැට උරාගන්නේ. ඒවට කියන රූප කලාප කියලා. එතකොට මුලින් අපි මේ ආයතන ඔස්සේ අනිත්‍ය භාවනාව යම් මට්ටමකට වඩපු කෙනෙක් යම් මට්ටමකට අපිට මේ ආයතන හය පංච උපාදානස්කන්ධය ගැන හොඳට දියුණු කරගෙන යම් මාර්ගඵල අවබෝධයකට එන්නත් පුළුවන්. හැබැයි ගැඹුරින් අවබෝධ කරගන්නකොට තව දුරටත් යනකොට එයාට තවත් ගැඹුරින් මේ ගැන විමසන බලන්න වෙනවා. අන්න එතකොට යා මේ ඇහි කොටස් වලට එතකොට තමයි අභිධර්ම පැති වලට එන්නේ. එතකොට යා මේ ඇහැ රූප කලාප වශයෙන් බෙදලා බලනවා මේ ඇහි කොයිතරම් පොන්චි පොන්චි කොටස් වලට මේක බෙදිලා ඒව වෙනස් වෙන්නේ කොහොමද චිත්තක්ෂණ 17කට සැරයක් ඇහි රූප කලාපයක් වෙනස් වෙනවා ඒ විදිහට එයා තවදුරටත් විමස විමස විග්‍රහ කරගන්න එතකොට ඒක දැන් අවශ්‍ය නැහැ ඒක අවශ්‍ය වෙන්නේ මුල් මට්ටමේ අපිට වටහා ගන්න පුළුවන් ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයක් දක්වා අපිට පුළුවන් ඔය සූත්‍ර දේශනා ඔස්සේයි. ඒ නිසා ඔය විදිහට හොඳට විමසලා බලන්න. ඒක බලපුවහම තමන්ගේ ඇහැ අනිත්‍යයි කියන එක හොඳට තමන්ටම ටික ටික ටික ටික ප්‍රඥාවෙන් වැටහෙනකම් විමසනවා. ඊළඟට ඇහැට පේන රූප වෙනස් වෙනවා. ඇහැ රූපයක් පේන්නේ ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙන නිසා. ඒකට කියනවා ඇසේ ස්පර්ශය කියලා. ඒ ඇහි ස්පර්ශය නිසා කරුණු තුනක් එක විට සිද්ධ වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගන්න පහසු නිසා තමයි ඒ කරුණු තුන වෙන වෙනම දාන්නේ බෙදලා තියෙන්නේ. විඳීමක් ඇති වෙලා විඳිපු දේ පස්සේ හඳුනගෙන ඊට පස්සේ චේතනාවක් පහළ වෙනව නෙමෙයි. ඇහැට රූපයක් පෙනිච්ච සැනින්ම ඒ තුල විඳීම ඇති වෙනවා. ඒ රූපේ අඳුන ගන්න සැනින් චේතනාව පහේ තුන එකට වෙන්නේ. එතකොට ඒ තුනටම හේතුව ස්පර්ශය. ඇහැයි රූපය විඥානය එකතු වෙච්ච නිසායි ඒ රූපය ගැන අපිට අපි අපි නම් ප්‍රියමනාප දෙයක් අපි දැක්කම අපට සැප විඳීමක් ඇති දුක හිතෙන දෙයක් දැක්කම දුක් විඳීමක් ඇති වෙනවා. උපේක්ෂා සහගත දෙයක් දැක්කම උපේක්ෂා විඳීම. එතකොට මේ ස්පර්ශය වෙනස් වෙනකොට වේදනාව වෙනස් වෙනවා. ස්පර්ශය වෙනස් වෙනකොට වේදනාව වෙනස් වෙනවා කියන එක තේරෙනවා. නිකන් මෙහිම කිව්වට නිකන් ප්‍රායෝගිකව තේරෙනවා. ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙන එක මම උද උදාහරණකින් කියන්නේ. දැන් ඔන්න මිහිනම් නෑනේ මිහිනම් මලකේවල් මිහිදේවල් වල තියාගන්න නැහැ මෙහිනේ. ලංකාවේ අත්දැකීමක් ගන්න. ලංකාවේ වුණා අපි ගමු. ගෙදර තමන්ගේ කෙනෙක් මැරුණා. මහත් ඉක්මනවා කියලා හිතමු. දැන් ගෙදර මිනිහ ගෙනල්ලා තියෙනවා. දැන් මලකේවල වල එහෙම ගිහිලා හොඳට පුරුදු ඇතිට ඉඳලා හොඳට තේරුම් ගන්න බලා ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙන හැටි දැන් මිනිහ ළඟට ආවම මොකද්ද හිතෙන ගෙදර අයට? දුක යඬනවා කියනවා නඩනවා. එහෙම පිළිකන්නට යනවා. පිළිකන්නට ගියාම ඒ ඔක්කොම අමතකයි. hina වෙනවා බක බකලා hina වී විස්තර කතා කරනවා ඉරු කපනවා විස්තර කියනවා කොහොමද නංගි අර පුතා කොහොමද මේ විස්තර අර මෙහෙමයි කිකි hina වී ඉන්නවා ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා කියනවා අම්මේ ආන් අර ලොකු අම්මලා ඇවිල්ලා කියලා එතකොට අඬාගෙන යනවා අනේ අපි කියන අඬාගෙන යනවා එළියට ඉතලේ සැනින් ස්පර්ශ වෙනස් වෙනවා ඉතලේ ඊට පස්සේ ගිහිල්ලා අර පිටු බදාගෙන අඬනවා කෑ ගහනවා ඊට පස්සේ ආයෙ අර අක්කත් එක්කම කුස්සියට ඇවිල්ලා ටිකකින් ආයෙ හොඳට hina වී විස්තර කතා කරලා දැන් තේරෙනවා අර ස්පර්ශේ වෙනස් වෙච්ච තැනින් ඉඳීම වෙනස් වෙනවා එතකොට ස්පර්ශයේ ආපු සැනින් මේක මතක් වෙච්ච ගමන් දුක ඇති. එතකොට කොස්සියට ගිය ගමන් වෙන දේවල් තියෙන වෙන කතා වෙන දේවල් ඒවට හිත යනවා ස්පර්ශය වෙනස් වෙච්ච ගමන් විඳීම වෙනස් වෙනවා. કોઈ සිදුවීම දැකලා නැද්ද? තේරුම් ගන්න අන්න ස්පර්ශය වෙනස් වෙනවා. වෙනස් වෙච්ච ගා විඳීම වෙනස් වෙනවා. ඊළඟට ඒ විඳීමත් එක්කම ඒ විඳීම වෙනස් වෙනකොටම හඳුනා ගැනීමත් වෙනස් වෙනවා. අතන හඳුනා ගැනීම වෙන එකක් අතතාවම වෙන එකක්. ඒ ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා හඳුනා ගැනීම වෙනස් වෙනවා. ඒ ඒ දේවල් මුල් කරගෙන පහළ වෙන චේතනාව වෙනස් වෙනවා. ඒකට ඔක්කොම පවතින ස්පර්ශය නිසා. එහෙනම් ස්පර්ශය කියන්නේ ඇසයි රූපයයි විඥානය එකතු වෙන ඇසත් අනිත්‍ය නම් රූපයත් අනිත්‍ය නම් අනිත් ඇසේ විඥානයත් අනිත්‍ය නම් අනිත්‍ය වූ කරුණු තුනක එකතුව අනිත්‍ය ස්පර්ශය එහෙනම් අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගන්න විදීම අනිත්‍යයි ඒ ස්පර්ශය වෙනස් වෙච්ච තැනින් එක්ක සැප ඇති වෙනවා ආයෙ තව මොකක් හරි ආව දුක ඇති නම් තනියෙන් හිතනවා කියන සිතුවිලි හිතෙන් සිතුවිල්ලක් හිතනවා සිතයි සිතුවිලි විඥානයයි හිටපු ගමන් තනියෙන් hina වෙන මහක් කරලා ඉන්නවා ඒ සතුටක් ඇති වෙන දෙයක් සිහි වෙලා ආයෙ හිටපු ගමන් තනියෙන් අඬනවා දුක් ඇති දුක ඇති වෙන දේවල් මොනවා හරි කවුරු මැරිච්ච කෙනෙක් කියලා මොනවා හරි දුකක් ඇති වෙන දෙයක් සිහි වෙනවා තනියෙන් දුක් වෙනවා තනියෙන් hina වෙනවා එතකොට මේ වගේ හිතේ සිතුවිලිත් එක්ක විඥාණයත් එක්ක ඇති වෙන ස්පර්ශය වෙනස් වෙන වෙනස් වෙන අරමුණෙන් අරමුණට විඳීම් හඳුනා ගැනීම චේතනා වෙනස් වෙනවා. එතකොට මේක ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හය තුලම තියෙන ක්‍රියාවලිය. ඔන්නෝකමයි අවබෝධ කරන්න තියෙන වෙන මොකුත් නැහැ. මුළු ධර්මයේම ගත්තොත් චතුරාර්ය සත්‍ය තමයි අපි අවබෝධ කරන්න ඕනේ කියලා අපි කතා කරනවා. එතකොට ඒකේ අපි අවබෝධ කරන්න තියෙන දුක. දුක්ඛාරි සත්‍ය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ. ඉපදීම, වයසට යාම, ළිදවීම, මරණය, ප්‍රියයන්කින් වෙනවීම, අප්‍රියයන් එක්ක එකතු වීම ඔය මොන විදියට කතා කරත් අවබෝධ කරගන්න තියෙන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ ඔක්කොම විස්තර කතා කරන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ සමස්ත දුක්ඛයම අවබෝධ කරගන්නවා නම් කරුණු පහකට අකුණු වල පෙන්වනවා. ඒ තමයි රූපය. සතර මහා ධාතුකින් හටගත්ත මේ ශරීරය ගැන අවබෝධ කරගන්න. වේදනාව. මේ ස්පර්ශය නිසා ආයතන හය තුළ ඇති වෙන විඳීම. වල අනිත්‍ය ස්වභාවය. සංඥා ස්පර්ශය නිසා ආයතන හය තුළ ඇති වෙන හඳුනා ගැනීම. අනිත්‍යයි කියන එක. චේතනා ස්පර්ශය නිසාම ආයතන හය ඇති වෙන චේතනාව ඊළඟට විඥානීය අනිත්‍ය ස්වභාවය එතකොට මේ විදිහට මේ පහ තමයි අවබෝධ කරන්න තියෙන්නේ ඔය පහ අවබෝධ කරා කියන්නේ මුළු දුකම අවබෝධ කරලා දුකෙන් නිදහස් වුණා කියන්නේ ඒ නිසා ඔතනින් තමයි පටන් ගන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයමයි තේරුම් ගන්න තියෙන්නේ එතකොට අපි සමතයක් වඩන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න නම් අපේ හිතේ තියෙන්න ඕනේ යම්කිසි ඒකාග්‍රතාවයක් ඒකඟතාවයක් දැන් අපි හිත දියුණු වෙන්න දියුණු වෙන්න සමතේ වැඩෙන්න වැඩෙන්න අපි අනිත්‍ය වශයෙන් හොඳට විමසනකොට ඒ විමසීම ප්‍රබලයි ඒක හරි තියුණුයි ධර්මාවබෝධයට ප්‍රඥාව වැඩෙන්න ඒ හිතේ තියෙන එකඟතාවය වැඩි වෙන්න වැඩි වෙන්න ගොඩාක් වේගෙන් ධර්ම අවබෝධය කරා යනවා. ඉතින් ඒ නිසා තමයි සමතයක් අවශ්‍ය වෙන්නේ. අපට පුළුවන් මේ අනිත්‍ය දුක් අනාත්ම කියන එක ආනාපාන සතිය ඔස්සේ සමතේ වඩලා එතනින් විදර්ශනාවට හැරෙන්නත් පුළුවන්. ඊළඟට ධාතු මනසිකාර භාවනාව වඩලා හොඳට සතර මහා ධාතුන්ගේ ස්වභාවය තේරුම් අරගෙන ඒතුළු රූප උපාදානස්කන්ධයත් යම් මට්ටමකට වැඩේ. එතනින්ම විදර්ශනාවට හැරෙන්නත් පුළුවන්. අසුභය ඔස්සේ හැරෙන්නත් පුළුවන්. ඕනෑම සමත භාවනාවක් ඔස්සේ හැරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම විදර්ශනාවෙම පටන් ගන්නත් පුළුවන්. කෙනෙකුට සමත භාවනා වඩනකොට හිත විසිරෙනවා නම් සමතේ අමාරුයි නම් කෙනෙකුට ඊට වැඩිය Tamanට භාවනා කරගෙන යනකොට තේරෙනවා නම් මට ඊට වඩා ප්‍රඥාව පැත්ත ප්‍රබලයි මට අවබෝධය හොඳට තියෙනවා වැටහෙන ගතිය වැඩි. අනිත්‍ය වශයෙන් හිතන්න හිතන්න මට මේ පැත්ත හොඳට තේරෙනවා කියලා වැටහෙනවා නම් අනිත්‍ය ඔස්සේම කරගෙන යන්නත් පුළුවන්. එතකොට ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කියලා ඒ තුල හොඳට හිත පිහිටවලා ඉන්නසනකොට ඉස්සල්ලා වැඩෙන්නේ ප්‍රඥාව නෙමෙයි. සමතය. අනිත්‍ය භාවනාව තුළ ඉස්සල්ලා වැඩෙන්නේ හිතේ එකඟතාවයක් වැඩෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවයක්. ඇහැ තුලම හිත පිහිටලා හිත වැඩෙනවා. එතකොට සමතේ අම්මට්ටමකට වැඩිලා තමයි ඒ හිත ප්‍රඥාවට නැඹුරු ඒ නිසා විදර්ශනා ඔස්සේ පටන් ගත්ත සමතේ වැඩිලයි ප්‍රඥාව වැඩෙන්නේ. සමතේ ඔස්සේ ගත්තොත් සමතේ වැඩිලම ප්‍රඥාවට හැරෙන්න පුළුවන්. එතකොට කොයි ක්‍රමෙන් ගියත් සමත විදර්ශනා දෙකම ඕන වෙනවා. කොහොමත් ආනාපාන සතිය වඩාගෙන යන කෙනෙකුට උනත් මේ ආයතන ඔස්සේ කරන අනිත්‍ය භාවනාව ගොඩක් වැදගත් වෙනවා. නිසා මේ කරුණු ටික හොඳට ඉගෙන ගන්න මේ ටික හොඳටම ප්‍රමාණවත් කෙනෙකුට දියුණු කරගෙන යන කෙනෙකුට භාවනාව ගැන වැඩසටහන් ගන්නවක් කියනවා. එතකොට ඔබට ලොකු ධර්මඥානයක් තියෙනවා දැන්. දැන් අවශ්‍ය වෙන කරුණු ටිකක් තියෙනවා. ඉදිරියට කරගෙන යන්න. ඒ මොකක්ද? වීර්යය. ඒ නිසා වීර්ය අවශ්‍ය වෙනවා ධර්ම මාර්ගයේ දියුණුව කරා යන්න. ඔබ විශේෂයෙන් මතක තියාගන්න මේ කරපු කරුණු ටික මේ කරපු වැඩසටහන් පෙළ ඔබට හරියට මේ ටික පුරුදු කරගෙන ගියොත් කාලයක් යනකොට තමයි ඔබට වටිනාකම තේරෙන්නේ. තමන්ට ධර්මී වැඩිච්ච දවසට ධර්මී දිනු වෙච්ච දවසට තමයි තමන්ට වටිනාකම තේරෙන්නේ නැහැ. තාම නෑ තේරෙන්නේ නැහැ. මේ තේරෙනවා කියලා තාම නෑ තේරෙන්නේ නැහැ. මොකටද තේරෙන්නේ ධර්මය අවබෝධ වෙච්ච දවසට. ඒ නිසා උතරගෙන යන්න. මොකද මේ දේ නිතර හිතන්න දුර්ලභ බව. ලෝකේ බුදු කෙනෙක්ගේ පහළ වීම කොයිතරම් දුර්ලභ. ලෝකේ ධර්මයක් ආසන්නත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා අපි ධර්මයේ හොයාගෙන ගියාම ඒක ධර්මයේ නැති රටකට මේ තියෙන රටක ඉපදිලා ඒක ඔබේ පිනක් දැන් ඔබට ඇවිල්ලා මෙච්චර විස්තර කර කර මෙහෙම කියලා දෙනවා. එතකොට එහෙම අවස්ථාවක් හම්බුන්නේ නැහැ. අපි විසින්ම පොත් කියෝපිව ඉගෙනගෙන ලොකු දුකක් විඳලා පීඩාවන්ටපත් වෙන්නේ. ඒ වගේ තමයි ධර්මයේ කරා ගියේ. ඒ නිසා ඔබට පිළිවෙලකට මුල ඉඳන් සතිපට්ඨාන ආයන් පස්සනා ටික ඔක්කොම කරා. උගල දැන් භාවනාව කරගෙන යන කෙනෙකුට ඒ ටික ඒ දැනුම හොඳට ප්‍රමාණවත් තව භාවනා පොත්පත් තියෙන දැනට කරපු දේශන ගණනාවක් තියෙන බුදුරජාණන් වහන්සේ මෙහෙම පෙන්නලා දෙනවා එක තැනක තියෙනවා කිකිලියෙකුගේ උපමාවක් පෙන්නලා දෙනවා බිත්තර රකේ එක කිකිලියෙක් බිත්තර දාලා බිත්තරේ රකින්නේ බිත්තරේ දිහා බලාගෙන ප්‍රාර්ථනා කරනවා අනේ මේ බිත්තර බිඳගෙන පැටව එළියට ඒවා කියලා බිත්තරේ දිහා බලාගෙන හිතනවා මේ රවුමේ ඇවිදලා ආයෙ එළියට බලාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අහන මහණෙනි මේ බිත්තර බිඳගෙන පැටව එළියට එයිද කියලා අහනවා. ඒක කිරි හිතන ඉතින්. නෑ ස්වාමීනි. ඒකට හේතුව මොකක්ද? ස්වාමීනි මේ බිත්තරේ උණුසුම් කරලා නෑ. ඒ නිසා කැමැති වුණත් අකමැති වුණත් ප්‍රාර්ථනා කරත් තමන් හරියට ප්‍රතිපදාවේ දිල නැත්නම් ප්‍රතිඵල නැtei. බුදුරජාණන් වහන්සේ වදාළ තව කිකිලික් බිත්තර දාලා බිත්තර උණුසුම් කරන රකින්න. හැබැයි ඒ කිකිලි ප්‍රාර්ථනා කර කර ඉන්නේ. එතකොට තම කැමැති වුණත් අකමැති වුණත් හරියට ප්‍රතිපදාවේ දෙනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ප්‍රතිඵලය ලැබෙනවා. ඒ නිසා පෙන්නනවා අඬාඩා හරි කමක් නැහැ නිවන් මාර්ගේ ගමන් කරන්න. ප්‍රතිඵලයේ තියෙන මාර්ගය හරිනම් ප්‍රතිඵලය ලැබෙනවා. ඒකට වෙන්නේ නොයේක් දේශනාවල නොයෙක් විස්තරවල බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මොකක්ද කරන්නේ. ඒ නිසා දවසින් දවස දවසින් දවස මම මුලින්ම පෙන්ලා දුන්න දවස ගානේ හිතන්න දෙයක්. රැය දාගන්න ගිහින් හිතන්න. අද දවස මම ගත කරේ කොහොමද? අද දවස තුල මගේ ජීවිතේට ධර්මාවබෝධයේ පිණිස මොන වගේ දියුණුවක් ගුණධර්ම වල ඇති වුණාද? ශ්‍රද්ධාව දියුණු කරගත්තා තමයි. අද දවසේ මගේ ශික්ෂාපදවල යම් අඩුවක් වුණාද? යම් කිසි මොනවා හෝ දෙයක් සිහි වුණොත් ආයම සීලයක පිළිපදලා අදිෂ්ඨාන කරගන්න. මගේ අතින් මේ වැරද්දක් වුණා මම ආයෙ මේක හදාගන්නවා. ඒකට අදිෂ්ඨානේ ඒකට කියන්නේ ආයතින් සංවරේ පිහිටනවා කියලා. ආයමත් සංවර වෙනවා. දැන් ස්වාමීන් වහන්සේලා තුලක් තියෙනවා ඒක සම්ප්‍රදායයක්. ඇවැද්දි සීමා. එයි ඇවැද්දි සීමා. ආයමත් සතුර වෙයි තමන් අතින් අඩුපාඩුවක් වුණා නම් ඒක වැඩි හිටි කෙනෙකුට කියලා ආයෙමත් ආරෝචනය කරගෙන සංවර ඒ වගේ තමන්ගේ අඩුපාඩුවක් වුණා නම් ආයෙමත් පන්සී සමාදන්. ඒකට ඒ වගේ තමන් සීලය හදාහද යන ගතියක් තියෙනවා. සෝවාන් වුණාට පස්සේ තමයි ආර්යකාන්ත සීලයක් දිවිහිමියෙන් රකින්න මට්ටමකටම තමන් අවබෝධයෙන්ම නැඹුරු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට සීලය හදාගන්න. ඊළඟට බලනවා අද දවසේ මම ධර්මඥානෙ පැත්ත කොහොමද? ත්‍යාගේ ප්‍රඥාවද මම භාවනා කරාද? මේ විදිහට දවස ගානේ තම තමන් දිහා බල බල දිනු කරගන්න. එහෙම දිනු කරගත්තොත් ඔබට ධර්මයේ හොඳට දිනු කරගන්න පුළුවන්. ඒ නිසා එහෙම ධර්මයේ දිනු කරලා ඉන්නවා. මම එක සිදුවීමක් කියන්න. මගේ භාවනා වැඩසටහන වලට ආපු මහත්තයෙක් ඇල්ලි කියලා කියන මහත්තයා කාලයක් වැඩසටහනකට ආපු කෙනෙක් ඔය මාළුව පැත්තේ හිටියා. කාලයක් මම ඉන්දියාවේ හිටියා මගෙත් එක්ක මේ මහත්තයත් හිටියා. ඉඳලා භාවනා කරා බුද්ධගයාවෙන් ගිහිල්ලා දැනට අවුරුද්දකට විතර කලින් මරණයට පත් වුණා. ඒ අසනීප වෙච්ච වෙලාවේ ස්පිරිතාලේ ඉඳලා පස්සේ මේ ආමුදුරට ඉන්න කියන්නේ කියලා කණුඩියක් කියලා තිබ්බා. පස්සේ මම ගියා ස්පිරිතාලට. ගියාට පස්සේ මට කිව්වේ ආමුදුරනේ මෙහිමයි මේ ආධර්මයාගේ මේ ආත්මාව කුණු වෙලා ඒක මේ බීලා නෙමෙයි වෙන හේතුවක් නිසා මොකක් හරි විස බීජයක් නිසා ඒ කුණු වෙලා දී වෙලා ගිහිල්ලා තවත් කොහොම හරි මෙයා කියනවා දැන් මං සුගතී හිත පිහිටවගෙන ඉන්නේ මම හොඳට සද්දා සීල සුත්‍යාග ප්‍රත්‍යාව ගැන හොඳට සිහි කරලා තියෙන්නේ මම දිවි ලෝකේ හිත පිහිටවගෙන ඉන්නේ ආසුන්නේ මේ මගේ නෝනට මේ දරුවන්ටයි කියන්නේ මගේ ළඟ ඇවිල්ලා අඬන්න එපා මේ ඇයිට කියන මාව හිතින් අතහැරලා අයින් වෙලා ඉන්න කියලා අන්න මම කියපු දේ. ඊට පස්සේ මම කරුණු ටිකක් කියලා ඉවරලා තව අනිත්‍ය වශයෙන් බලන හැටි පෙන්නලා දීලා ඊට පස්සේ කිසිම බයක් නැහැ. ස්වාමීන් වහන්සේ මම හොඳට දිවි ලෝකේ හිත පිහිටවගෙන ඉන්නේ මට 100%ක් විශ්වාසයි කියලා මම දැන් මරුණත් උපදිනවා. මේ මගේ නෝනාට කියන්නේ කියලා මගේ ළඟ ඇවිල්ලා අඬන්න එපා මම මේ උගලන්න ආරෝමිය කරන්න ඉන්න එපා මේ ළමෙක් ඉන්නවා රට එතකොට ඒ දරුවවත් ගෙන්නලා මේ දරුවටත් කියන්න මල් ළඟට ඇවිල්ලා අඬන්න එපා කියලා මේ නෑදෑයෝ ටික දැනුවත් කරලා මේ අය මගේ ළඟින් අයින් කරන්න කිව්වා. මට සුගතිය හිත පිහිටවාගෙන මැරෙන්න ඉඩ දෙන්න මේ අය අයින් කරන්න ඔන්න බලන්න ධර්මාවබෝධයකට ආවට පස්සේ ධර්මයේ හොඳට දියුණු කරලා හිත පිහිටව ගත්තට පස්සේ ඒ Tamanට මේ ආධ්‍යාත්මික ශක්තියක් එනවා. ඉතින් ඒ නිසා ඒ වගේ තමන් සද්දා සීල සුරත්‍යාග ප්‍රඥා වඩන්න වඩන්න තමන්ගේ ගුණධර්ම දියුණු කරන්න දියුණු කරන්න තමන්ගේ ඇඟෙන් වෙනවා මම දැන් මැරුණා සුගතිය මරණ බයක් ඇති වෙන්නේ නැහැ ඊට පස්සේ මරණ බය ඇති වෙන්නේම අපාය බයත් එක්කමයි මේ විශාල බයක් ඇති වෙන අකුසල් සිහි වෙනකොට මම මැරිලා කොහේ යයිද කොහෙට ඇදගෙන වැටෙයි මේවා මෙතනින් දැන් ගිනි වුණොත් කොහේ යයිද කියන විශාල බයක් ඇති වෙනවා ඒ බයත් එක්කම තමයි ওই 18 වදින්න බේර ගන්න කියන්නේ. නිසා ඒ විදිහට තමන්ගේ ජීවිතය තුළ ගුණ ධර්ම ටික දිනු කරගන්න. ධර්මයෙන් දිනු කරා. ඔබට වෙන කොයිවත් නොලැබෙන දෙයක්. ඊළඟට භාවනාවට දැන් බලන්න සමාහලාවට මානසික පීඩනය. ඊළඟට සමාහලාවට ස්ට්‍රෙස් කියනවා. යනවා මම වෛද්‍යවරයෙක් හම්බෙන්නේ. මොකද කියන්නේ අන්තිමට කැවිලා කැවිලා කොතනද දෙන්නේ? මෙඩිටේෂන් කරන්න කියලා. ඉතින් ඔක අහගෙන සල්ලි දීලා එතෙට යන්න ඕනේ. භාවනා කරන්න බෑ. ඉතින් ඒ නිසා තමන් භාවනාවක යෙදෙනවා නම් තමන්ටම තමන්ගේ හිත දියුණු කරගෙන මේ මෙලෝ පරලෝ ජය ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා ওই විදිහට කරන ආයතන 6 ගැන අර දේශනාව නිතර නිතර අහන ආයතන ගැන කරමු. ඒ දේශනාවේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ආයතන හය මුල් කරගෙන පංච උපාදානස්කන්ධය හටගන්න හැටි තියෙනවා. ඒක තමයි දුක. ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි තණ්හාව තියෙන තාක්කල් හැම වෙලාවෙම අරමුණෙන් අරමුණට දුක හටගන්නවා. ඒක තමයි පටිච්ච සම්පාදේ. ඒ කියන්නේ තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව. භවපච්චය, ජාති ජාතිපච්චය, ජරා මරණයන් හැටියට ආයතන කෙරෙහි තණ්හාව ඇති වෙච්ච සැදී ආයතන හය තුළ ඊළඟට සලආයතන පච්චය පස්ව ස්පර්ශය ඇති. පස්ස පච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. ඒ තණ්හාවත් එක්කම පටිච්ච සම්පාද ක්‍රියාවලිත් එකයි දුක්ඛ සමුදය. දුක්ඛ නිරෝධාරි සත්‍ය කියන්නේ තණ්හාවේ නැතිවීම. තණ්හාව නැති කරගන්න නම් මේ අසකන් ආසී දිය ශරීරයේ මනස මේ අපි විමසතු හැටියටම අනිත්‍ය වශයෙන්ම විමසලා අවබෝධ කරගන්නවා. අනිත්‍ය වශයෙන් විමසලයි දී අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වැටහෙනකොට ඒ කෙරෙහි තියෙන තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නිරුද්ධ වෙච්ච ගමන් තණ්හා නිරෝධ, උපාදාන නිරෝධ, උපාදාන නිරෝධ, භව නිරෝධ, භව නිරෝධ, ජාති නිරෝධ, ජාති නිරෝධ, ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්න සියල්ල නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒ පිණිස කරන්න තියෙන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට එදා මම කියලා දුන්නා අනිත්‍ය භාවනාව තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි නැහැ. දැන් බලන්න දැන් අද අපි කරේ මොකද්ද අනිත්‍ය භාවනාව කරේ ආයතන ඔස්සේ අනිත්‍ය වශයෙන් විමසුව. එතකොට අපි ආයතන ඔස්සේ අනිත්‍ය වශයෙන් විමසනකොට අපි මේ ඇස කන ආසී පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා විමසනකොට අපිට ඇති වෙච්ච දැනුම ඒ දෘෂ්ටිය අනිත්‍යදී අනිත්‍ය වශයෙන් බැලීම දුක්දී දුක් වශයෙන් බැලීම අනාත්මදී අනාත්ම වශයෙන් බැලීම. එතකොට මොකක්ද ඒ දෘෂ්ටිය? සම්මාදිට්ඨිය. අර සංඥා විපල්ලාසවලට මිත්‍යා දෘෂ්ටියට විරුද්ධව අපි අනිත්‍යදී අනිත්‍යයි දුක්දී දුකයි අනාත්මදී අනාත්මයි කියලා දකින්න දෘෂ්ටිය. ඒක තමයි සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳ නිවැරදි දැකීම සම්මාදිට්ඨිය. එතකොට අනිත්‍යයි කියලා ඇති කරගන්න අවබෝධය සම්මාදිට්ඨිය. අනිත්‍ය වශයෙන් සිහි කිරීම ලෝකෝත්තර සම්මා සංකප්පය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි අනිත්‍ය වශයෙන් ඇති කරගන්න දැක්ම. ලෝකෝත්තර පැත්ත. සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියකුත් තියෙනවා. ඒක මොකක්ද? කර්ම කර්මඵල විශ්වාසය, දන් දීපහම විපාක තියෙනවා. අපි කියන දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. දෙමව්පිය අපි සැලකුවාම විපාක තියෙන උපාදික සත්ව වෙන මේ සාමාන්‍ය සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෝත්තර පැත්තෙන් නිවනට උපකාර වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන අවබෝධය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨි මාර්ගඵල අවබෝධය කියන්නේ. එතකොට මේ අනිත්‍ය වශයෙන් ආයතන පංච උපාදානස්කන්ධය සිහි කරනකොට ඇතිවන දැනුම දෘෂ්ටිය සම්මාදිට්ඨි. ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි කියලා සිහි කරනකොට ඒ සිහි කිරීම විමසීම සම්මා සංකල්ප. එතකොට අපේ කල්පනා සංකල්පයේ තියෙන මොකක්ද? අනිත්‍ය ගැන හිතන්න. සම්මා සංකල්ප ලෝකෝත්තර සම්මා සංකල්ප. කියන්නේ කාම සංකල්පනාදී. නෑ. ඊළඟට ව්‍යාපාද සංකල්පනා. නෑ. හිංසා සහිත ඒවා. නෑ. ඒක කාම සංකල්පයන්ගෙන් තොරව ව්‍යාපාද විහිංසාව වලින් තොරව අනිත්‍ය ගැන අපි හිතන්නේ. එතකොට ධර්මාවබෝධයට නැඹුරු වෙච්ච කල්පනාවක් අපි තුල ක්‍රියාත්මක වෙන එක තමයි සම්මා සංකප්ප. එතකොට සම්මා වාචා කම්මන්ත ආජීව කියන්නේ සීලය. සීලයක පිළිහිලා තමයි කරන්න තියෙන්නේ. වාචා කියන වචනේ තියෙන පිරිසිදුක. බොරු කේලම් පරුස වචන හිස් වචන නොකිය. ඊළඟ කම්මන්ත කියන කයෙන් ප්‍රාණඝාත, සොරකම්, වැරදි කාම සීවණී දෙන්නේ නැති. කයේ ඇති කරගන්න සිල්වත් ආජීව කියන්නේ ජීවත් වීම පිණිස මිනි මරණේවා ඊළඟට මත් කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම් අවියාස ජාවාරම් එතකොට ජීවත් වෙන්න කියලා කරන්නේ මිත්‍යා ආජීවයෙන් හම්බ කරන්නේ නැතුව සම්මාජීව සාධාරණ ධර්මිෂ්ඨව තමගේ ජීවිතේ යමක් උපයාස අපයාගෙන ජීවත් වෙයි. එතකොට ඒ විදිහට කය වචනේ සංවර කරගෙන සිල්වත් කෙනෙක් තමයි අනිත්‍ය භාවනාව කරන්නේ. ඒතර අනිත්‍ය වශයෙන් සීලයක පිළිපදලා කරනකොට සම්මාදිට්ඨි සම්මා සංකල්ප වාචා කම්මතා ඊළඟට අනිත්‍ය භාවනාව කරන්න පුළුවන් වීර්යයක් නැතු. බෑ ඉඳගෙන ඉන්න වීර්යයක් ඕන. නුවණින් විමසන්න වීර්යයක් ඕන. ඒතකොට කායිකවත් මානසිකවත් අනිත්‍ය වශයෙන් විමසන්න විමසන්න වායාමයක් ඇති වෙන මොකද්ද? නූපන් කුසල් උපදව ගන්න වීර්ය කරන්න. උපන්නා වූ කුසල් වර්ධනය කරගන්න. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයක් ඒ ඒක තමයි සම්මා වායාම. අනිත්‍ය වශයෙන් සිහි කරගන්න කරගන්න වීර්ය සම්මා වායාමයි. එතකොට අනිත්‍යයි කියලා දැන් ඇහැ අනිත්‍යයි කියලා හිත යොමු කරන්නේ කොහෙටද? කකුලට. ඇහැට. එතකොට කන අනිත්‍යයි කියලා හිත යොමු කරන්නේ කනට. ආයතන හය තියෙන්නේ කොහෙද? සතිපට්ඨාන. ධම්මානුපස්සනාවට ආйти. එතකොට ආයතන හය පංච උපාදානස්කන්ධ කියන්නේ සතිපට්ඨාන. ධම්මානුපස්සනාව. එහෙනම් සම්මා සතිය. සතර සතිපට්ඨානෙ හිත පිහිටන්නේ විදර්ශනා භාවනාව කරනකොට අනිත්‍ය වශයෙන් විමසනකොට පංච උපාදානස්කන්ධය ගැන ආයතන ගැන ඒකායිති ධම්මානුපස්සනාව සතිපට්ඨානයි. සතර සතිපට්ඨාන කියන්නේ සම්මා සති. ඊළඟට අනිත්‍ය වශයෙන් විමසීම මුල් කරගෙන හිතේ ඇති වෙන එකඟතාවය. විදර්ශනාව තුළ ඇති වෙන සමාධියක් තියෙන එකඟතාවය. ඒක තමයි සම්මා සමාධිය වෙන්නේ එතකොට. එතකොට අර අංග 8ම නැද්ද එතන? සම්මා දිට්ඨි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට අනිත්‍ය භාවනාව තුළම අර ආර්ය ශ්‍රාංගික මාර්ගයම වැඩෙනවා. ඒ නිසා අනිත්‍ය භාවනාවෙන්ම පුළුවන් නිවන් අවබෝධය කරාම ආර්ය ශ්‍රායක මාර්ගයේ දියුණු කරගන්න සීල සමාධි ප්‍රඥා හැටියට. සීලයක පිළිපදලා තමයි අනිත්‍ය භාවනාව කරන්න තියෙන්නේ. එතකොට ඒ තුළ හිතේ එකඟතාවයත් ප්‍රඥාවත් දීකපු වැඩේ. තියෙන ওই ටික තමයි එදා විස්තර කරේ ගැඹුරේ. ඒ දේශනාවම අහන්න, ඒ දේශනාවම ප්‍රයෝගික කරගන්න. ඒ දේශනාවෙ පෙන්වලා තියෙනවා ඒ ටික ඔක්කොම ඊළඟට ඒ ටික එදා කතා කරාම ඉන්ද්‍රිය ධර්ම පහක් ගැන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඔය අනිත්‍ය භාවනාව කරගෙන යන්න යන්න තමන් තුළ හොඳට ප්‍රඥාව Taman තුල ටික ටික ටික ටික පිහිටනවා. ඒක පිහිටනකොට තේරෙනවා. ඒක Tamanට තේරෙන්නේ නැතුව අවබෝධයක් ඇති වෙන්නේ නැහැ කොහොමවත්. සිහියත් එක්ක යන. ඒ නිසා යම් සියුම් හරි Tamanට ප්‍රඥාව පිහිටියා නම් ඒ සියුම්ම පිහිටලා තියෙනවා කියන එකත් තේරෙනවා. මේ ප්‍රඥාව ටික ටික වැඩෙනවා නම් සමාධිතුල ප්‍රඥාව දැන් වැඩෙනවා කියන එකත් තේරෙනවා. ඇයි? සතිපට්ඨානේ වැඩනකොට චිත්තානුපස්සනාවක් තියෙනවා. තමන්ගේ හිතේ ස්වභාවය, සිතුවිලි වල ස්වභාවය, හිත විසිරෙනවද නැද්ද? අවබෝධයට ලැබුරු වෙනවද නැද්ද? සමාධිගතද නැද්ද? ඒ ඔක්කොම තමන්ගේ හිතේ ගැන හොඳ සිහියෙන් තමයි මේ දේ දියුණු කරන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම තමන් තුළ පිහිටපු සැනින් තමන්ට වැටහෙනවා. මා තුළ සියුම මේ ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටලා තියෙන්නේ කියලා. ඒ පිහිටන්නේ සද්ධානුසාරී වෙනකොට ඉස්සල්ලාම පිහිටන. තවදුරටත් ඉන්ද්‍රිය හොඳට තමන් තුළම ගැඹුරට බහිනකොට ධම්මානුසාරී මට්ටමකට එන තවත් ගැඹුරින් වැටහෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම පහම තමන් තුළ හොඳට පිහිටනකොට සෝවාන් තලයට එනවා. ඒ පහම තමයි ඊට පස්සේ අපදාගාමී අනාගාමීනකට වැඩිකින් වැඩිකින් ගිහිල්ලා අරහත් වේදී තමයි ওই පහම පරිපූර්ණ වෙන්නේ. එතකම්ම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වැඩේ. ওই ටික හොඳට ප්‍රමාණ. එහෙනම් ඒ අවසන් කරමු. විදර්ශනා භාවනාව කරන්න නිතර නිතර දවසේ පැය භාගයක්වත් භාවනාවකට වින් කරගන්න. දවසින් දවස දවසින් දවස ධර්මයේ දිනු කරගන්න පුළුවන්. මේ නිසා මේ පින්වත් හැම දිනකටම සතර සතිපට්ඨානින් දිනු කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒකායන අයම් වික්‍රේ මහණෙනි එකම මාර්ගයයි තියෙන්නේ. සත්තානං විසුද්ධිය. මේ සත්‍යයන්ට කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා පිරිසිදු වෙන්න. ශෝක පරිද්දවාන සමතික්‍රමයි ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි කායික මානසික දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස සච්ච කිරියයි නිවන සාක්ෂාත් කරගන්න. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි මේ සතර සතිපට්ඨාන. ඉතින් ඒ නිසා මේ සතිපට්ඨානිය දිනු කරගෙන සමත විදර්ශනා දිනු කරගෙන උතුම් වූ ධර්මයේ අවබෝධ කරගන්න මේ හැම දිනෙකටම වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ තුනුරුවන් වන්දනා කරලා අනිත්‍ය භාවනාව කරලා භාවනාව ගැන සාකච්ඡා කරලා රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සීල් දෙවියන්ට අනුමෝදන් වෙත්වා දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ඇසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසන ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම් ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා ඒ වගේ මේ පරිලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා මේ පරලෝකී ඥාතීන්ට සංසාර දුකින් අත මිදේවා සාදු කියන ධර්මී ඥාතීනම් හෝතු සුඛිතාං ඥාතයෝ ඉදමේ ඥාතීනම් හෝතු සුඛිතාං ඥාතයෝ ඉදමේ ඥාතීනම් හෝතු සුඛිතාං ඥාතයෝ ඒ වගේම මේ පින්වත් හැම දිනාටම මේ උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා අපි කවුරුත් අදිස්ථාන ඇති කරගන්න. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සහිත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සහිත පරියෝදපනං තං බුද්ධානුශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධානුශාසනං සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමක්ඛෝ විසුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ වේසමග්ගෝ විසුද්ධියා සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ වේසමග්ගෝ විසුද්ධියා අභිවාදන සීලිස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු යම දිනා විදුක් වේවා නිරෝග වේවා සුපත් වේවා සුපත් වේවා සුපත් වේවා හැම දිනාටම පෙරවසලා